සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයිබෝවන් සකි සඳුනි මේ රිමා දිනේ සිටිජ වැඩසටහන සඳහා සැදී පැහැදී සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සිටින ඔබ සියලු දෙනාට ආයිබෝවන් ඔබ දන්නවා සිටිජ හදවතේ මනසේ ඉම් ගල් ගලවන අපේ හදවත මනස ප්‍රසාරණය කිරීමට අපේ සිටිජය ප්‍රසාරණය කිරීමට දායක වෙන්නට උත්සාහ කරන සංభాෂණයක් අපි සිටිජ වැඩසටහන සාකච්ඡාවේ මතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අදත් මා සමග සිටිජ මැදිරියේ ඉන්නවා අපගේ ඊටාම කල්යාණ මිත්‍ර ගල්කන්දේ ධම්මානන්ද තෙරුන් වහන්සේ. උන්වහන්සේ අපි ඇදිරියට පිළිගන්න අතරේ ඔබට මතක තියෙන්නට ඕන සමහරකට අපි මීට කලිනුත් ධම්මානන්ද හාමුදුරුවත් එක්ක මේ සිටිත වැඩසටහනේ කතා බස් කරලා තියෙනවා. උන්වහන්සේත් මමත් අද සාකච්ඡා කරන්න වාඩි වෙලා ඉන්නේ අපේ රටේ ලොකු ව්‍යසනයකින් අනතුරුව ඇති වෙලා තියෙන ඒ පශ්චාත් ව්‍යසන මොහොතේ සමාජම කැළඹිලා ආතතියට පත්ව නොයෙකුත් ආකාරයේ ප්‍රවාද ප්‍රතිවාද මතුමින් පවතින අවස්ථාවක පසුගිය අප්‍රේල් 21 වෙනිදා අපේ රටේ ප්‍රධාන කතෝලික දේවස්ථාන තුනකටත් වෙනත් මිනිසු ගැලසෙන හෝටල් තුනකටත් එල්ලෙච්ච ඒ දරුණු ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතින් අපි නැවතත් කල්පනා කරන්න පටන් ගන්න තියෙනවා මේ ආගම් පිළිබඳ ප්‍රශ්නේ ගැන. ඇත්ත වශයෙන් ආගම් සමාජයට යහපතක් කරනවද එහෙම නැත්නම් ආගම අත්‍යවශ්‍යම අන්තවාදී වීමට නැඹුරුවක් දරනවද ආගම්වල මුලේ මුල්වලම යම්කිසි ප්‍රශ්නයක් තියෙනවද ආගම් නැති ලෝකයක් හොඳද ආගම් වෙනුවට අපිට විද්‍යාත්මක චින්තනය හොඳද ආදි වශයෙන් අප්‍රමාණ විද්වත් මට්ටමේ සාකච්ඡා සිද්ධ වෙනවා ඒ අතරේ සමාජයේ වශයෙන් විවිධ ආගමික ප්‍රජාවන් ඇතුලේ ලොකු ආතතියක් ලොකු ගැටලුව ගැටලුවක් ගැටුමක් තියෙන ආගම් පිළිබඳ ප්‍රශ්න විතරක් නෙවෙයි අත් වශයෙන් තාම සරල ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඉඳලා එතන එහාට යන දේශපාලනික වාතාවරණය දේශපාලනික ජීවිතය ගැන ලොකුත් කතා බහක් කරන්නට බල කිරිලත් වගේ තියෙන අවස්ථාවක අපි කාටවත් නිහඬව ඉන්නට බෑ යම් සිතීමක් හිතන්න හිතන්න අවශ්‍යතාවයක් තියෙනවා කල්පනා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා ඒ මැද්දේ ඇත්ත වශයෙන් අපි හිතන්නේ කොහොමද ඒකට අපි සැකසෙන්නේ කොහොමද වගේ ප්‍රශ්නත් අපි ගාව තියෙනවා අපි හිතන්න ලෑස්තිද අපි කල්පනා කරන්න ලෑස්තිද දැන්වත් දියුණු මිනිස්සු විදිහට ඒ ප්‍රශ්නත් මේ ඔක්කොම මැද්දේ තියෙනවා ඔබ වහන්සේට මම නැවත ආරාධනා කරමින් වහන්සේගෙන් එක පැත්තෙන් අහන්න වගේ මම කැමති වෙනද අපි වන්න කතා කරන්න නමුත් මම දන්නවා ඔබ වහන්සේ විශේෂයෙන්ම පහුගිය මේ සිද්ධි ධාමෙන් පස්සේ විශේෂ වශයෙන් ඔබ වහන්සේ බොහෝ ආකාරවලින් මැදිහත් වෙමින් ඉන්නවා බෞද්ධ තෙරණුවක් විදිහට මේ ස්ථානවලට ගියා විවිධ මිනිස්සු හම්බෙන්න පටන් ගන්න තියෙනවා විවිධ සාකච්ඡාවලට ඔබ වහන්සේ සම්බන්ධ වෙනවා අත්වශයෙන් මේ අත්දැකීම ඔබ වහන්සේ මිනිසෙක් විදිහට බෞද්ධ භික්ෂුවක් විදිහටත් ඒ දෙආකාරයෙන්ම මම හිතන අපි කතා කරාට කමක් නැහැ දැන් ඉස්සන අපේම අත්දැකීම් වශයෙන් බොහොම සතුටුයි නැවත වතාවක් ඔබ හැමදෙනාම සමග එකතු වෙන්න ලැබුණ මේ අවස්ථාව එක්තරා විදිහකට ඔබතුමා කිව්වා වගේ අර ලොකු කම්පනයක් ඇති කළ සිද්ධියක් ඊට පස්සේ ඒ කම්පණයෙන් පස්සේ නැවත වතාවක් ඒ සිදුවීම නෙවෙයි සිදුවීම ඉස්සරහා මගේ භූමිකාව මොකක්ද කියන බරපතල ප්‍රශ්නයක් මතුවුණා මේ සිද්ධියෙන්. ඉතින් එතනදී නැවත ආවර්ජනය කරනකොට කොහොමද ඒකට ඉදිරියේ මගේ මනසේ ගියේ මොනවද සිදුුනේ මොනවාද සහ ඊට පස්සේ ඒක ක්‍රියා මාර්ගයක් දෙහාට ගියේ කොහොමද කියන එක බැලුවොත් එකක් තමයි පළමුවෙන්ම අර සිද්ධිය සිද්ධියෙන් ඒක එකපාරට අමාරු නෑ එකපාරට තේරුම් ගන්න. ඊට පස්සේ දැක්ක දේ තමයි ඒකට මුහුණ දෙන්න කතෝලික ජන ප්‍රජාව ආගමික සංස්ථාව ඉදිරිපත් වුණු ආකාරය විශාල බලාපොරොත්තු දල්වන දෙයක් වුණා. ඒක ඒ සිදුවීමත් එක්කම ආයුතුව තිබුණේ ආයුතුව තිබුණේ කියන්නේ මම අදහස් කරන්නේ මේක වර්ධනය වෙලා ඇවිල්ලා තියෙන අපේ වටපිටාවේ ස්වરૂපයට ඒ අනුව එන්න පුළුවන්කම තිබුණා ඊට වඩා ටිකක් සැර නපුරු විදිහේ ප්‍රතිචාරය. ඒක එන එක නවත්වා ගැනීම කියන එක එක්තරා විදිහකට ලොකු බලාපොරොත්තු දල්වන සුද්ධයක් වුණා. ඒක කරගත්තා ඒක කරන්න ආගමික ආයතනයට හැකි වුණා කියන එක විශාල බලාපොරොත්තුවක් ඇති කළා. Ehm, ඊට පස්සේ මේ ගමුවේ ඉන්න හිත මිතුරන් ඒගොල්ලොත් එක්ක කතා කරලා eh, අපි ගියා මේ ගමුවේ ඉහළ විශේෂයෙන් මාරිස්ටෙලා විද්‍යාලයට සම්බන්ධව ඒ සිසු දරුවන් සහ පවුල් ඒ හැමතැනම ගියා පල්ලියට ගියා පූජකතුමන්ලා හම්බුණා ඒ විදිහට අර ඒක අත්දැක්කා එතෙන්න ගිහිල්ලා එහෙම ඒ වගේම මේ සිද්ධිය උණුදාම රාත්‍රී ජාතික රූපවාහිනී අවස්ථාව ලැබුණා සිරිල් ගාමිණී පියතුමා සහ ලාල් කි පියතුමාලා දෙදෙනෙකු සමග මට අවස්ථාව ලැබුණා පැයකට වැඩි කාලයක් සම්බන්ධ වෙන්න. ඉතින් එතනදී මට කිතු දහම ගැන විශාල ගැඹුරු අවබෝධයක් නොතිබුණත් මගේ දැනුම් ප්‍රමාණයට යම් දැනුමක් තියෙනවා ඒ අනුව මේ උත්හානය කියන එක ගැන මට ගැඹුරින් හිතන්න අවස්ථාව යෙදුණා. එතනදී මට හිතුණු දේ තමයි උත්හානය ජේසුස් වහන්සේ කුරුසය කර තියාගෙන වද වේදනා විඳගෙන ගිහිල්ලා ඒ කුරුසියේ ඇනගැසුම් කෑම කියන එක වේදනාබර දුක්ඛිත අවස. ඒක වින්දට පස්සේ තමයි දිව්‍යමය වූ නැගී සිටීම කියන එක. මට මේක අර සිදුවීමත් එක්ක දකින්න සංකේතාත්මකව. එතකොට ඒ වගේ මේ ගමේ සිද්ධ වුණු දේත් ඒකට මුහුණ දුන්නු ආකාරයත් මම දැක්කා එක්තරා දිව්‍යමය වූ අනිවිඩයක් හැටියට. උත්හානයක් විදිහට. උත්හානයක් විදිහට. මනුෂ්‍යත්ව උත්හානයක්. උපරි මනුෂ්‍යත්ව. අන්න හරි. ඒක <clears throat> මනුෂ්‍යත්වයට ළඟා විය හැකි තා උසස් අවස්ථාවක් නියෝජනය කළා කියන එක. ඉතින් <clears throat> අර ජාතික රූප වාහිනී තිබුණ සාකච්ඡාවෙත් ඔන්න ඔය කරුණ මම මතු කළා වැඩිපුර ඒ මිය ගියපු අහිංසක ජන ප්‍රජාවගේ රුධිරයට අර්ථයක් දීමේ අවස්ථාව අපි අපි අතේ තියෙන. ඒගොල්ලෝගේ කාර්යය ඉවරයි. දැන් අපේට තියෙන වගකීමක් ඒකට අර්ථයක් දීමට කියන එක. ඔන්න ඕක ඒ සිද්ධියත් එක්ක මතුවලා ආපු අදහසක්. අපි කාගේ රුධිරයටද අර්ථයක් දෙන්නේ? මේ ක්‍රියාව කරපු කෙනාගේ ඒකද නම් මේකට අහිංසක විදිහට වෙන්දිත යවුණු කෙනාගේ රුධිරයද. ඉතින් ඔන්න ඔය අභියෝගය එතන ඒ සාකච්ඡාවේදී ගොඩනැගුණු අදහසක් සහ තවමත් මට හිතෙනවා මෙන්න මේක තමයි අපි කාගේ දේ වෙනුවෙන්ද අපි අපිට අප අප අප කර්මකට අහු වගකීම මේ දෙපිරිසෙන් කාගේ කාට අර්ථයක් දෙන එකද කියන එක. ඕ බොහොම සමහිතනිතාව වැදගත් කරුණක් ඉස්මතු කරන්නේ මනුෂ්‍ය ඉතිහාසයේ සෑමතනම නැවත නැවත ඇතිවෙන පෙරලා එන බැලුවම විශාල අරුබුදයක් විශාල ව්‍යසනයක් විශාල ප්‍රශ්නයක් මතුවෙන අවස්ථාවේ හැමතිස්සෙම පාරවල් දෙකක් තියෙනවා. හැමතිස්සෙම මේක තිබිලා තියෙනවා අපිට. ඒ පාරවල් එකක් තමයි අභියෝගය අරුබුදය අපි තේරුම් යම් විදිහකට ඒක අතික්‍රමණය කිරීමේ හැකියාව. නැත්නම් ඒක ඊටම පරිස්සමෙන් ගන්න ඕන දෙයක් මම අපේ සහෘදින්ටත් කියන්නේ මේ මහා ලේ වැගිරීම සහ මේ බින්නේ මේ දිවි පිදීම අපි අවස්ථාවක් කරගන්නවද අපේ විනාශය මුලක් කරගන්නවද කියලා. නැවත ඒ එතනින් ඉහළට යන්නේ ඒ සර්පිලාකාර පතේ එතන ඉන්නේ නැතුව අපි අපට ඉහළට පිම්මක් නග පනින්න ඒ පූජාව දිව්‍ය දිවි පුද ඉදීම අවශ්‍ය නම් ඉන්න ජීවත් වෙන්න මිනිසුන්ට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒත් වශයෙන් අපි එතනින් පල්ලෙහාට වැඩෙන්නත් පුළුවන්. අතන අපේ අපේ තියෙන දැන් ජීවත් වෙන්න මිනිසුන්ගේ අතේ තමයි වහන්සේ කියන අර්ථය දීමේ ප්‍රශ්නේ තියෙන අපිට අපි එක තැන කවදාවත් ඉන්නේ කොහොම අපි පල්ලෙහාට උඩට. ඔව්. ඔව්. තවදුරටත් අර ආපු ගමන නෙවෙයි. එතන වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොයි අතටද කියන්නේ කියලා. ඒකට අපි මේ අවස්ථාව අර ඊටාම සාධනීය, ඊටා ප්‍රබල විදියට ජනකායක් විදියට ජනතාවක් විදියට බාර අරන් ශිෂ්ටාචාරී පිම්මක්. අත්වසේ මනුෂ්‍යත්වයේ උත්ථානයක්. ඉහළ උත්ථානයකට අපිට යන්න පුළුවන් ද කියන අභියෝගය අපි ඉස්සරහා තියෙනවා වගේ එකක් තමයි මමත් ඔය පසුගිය දිනවල කල්පනා කරගෙන මම ඒ ගැන පොඩ්ඩක් ලිව්වා මේ අපි මුළු රටටම රීසරෙක්ෂන් එකක් උත්සාහයක් ඕනද කියලා. ඉතින් ඒ එකත් වැදගත් උපහාසකේ තව මම හිතන්නේ මේ බොහෝ හිතවත් වූ මම හිතන්නේ ප්‍රසාද උදේ මට කතා කරා මේ අපේම වැඩසටහනකට සහභාගී වෙච්ච වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යනී ශාවිලා පීරිස්. ඉතින් එතුමිය මට කිව්වේ ඇගෙත් නෑනලා දෙන්නෙක් කටුවා පිටියේ පල්ලියේදී දිවි පිදුවා කියන දැන පවුලෙම ඛේදයක්. ඉතින් ඈත් මට කතා කරනකොට කිව්වා අපි දැන් මොන දැන්වත් අපි හරියට මොන හරි කරන්න ඕන කියලා. ඒකම ශක්තිවන්ත හඬකින් මට කිව්වේ මේ අර වේදනාව සියල්ලම තිබියදී අපි මේ අවබෝධය කියන පණිවිඩයම තමයි නැත්නම් ඒට සමගාමීව තමයි මම මාත් එක්ක කතා කරලා මම හිතන්නේ මේ අදහස එන්නේ කතෝලික පසුබිමකින් නමුත් ඉතාම හොඳින් මනවින් බෞද්ධ දහම දන්න කෙනෙක් මේ වැඩසටහනෙත් පෙන්වුවා මම හිතන්නේ මෙන්න මේ ආගම් අතර සංවාදයක් මේ එක පැත්තකින් හරි අවශ්‍ය වෙලාවක් ගැඹුරු සංවාදයක් අර සරල අන්තරාගමික කතාව නෙවෙයි ඊට වඩා ගැඹුරු ආකාරයෙන් අර මනුෂ්‍යත්වය හා ආධ්‍යාත්මිකත්වය පිළිබඳ මේ සංවාදයක් අවශ්‍ය වෙලාවක් ඒක තමයි අර අපි උඩට යන්න තියෙන ඉඩකඩ පාද ගන්න විදිහවත් ඉතින් දැන් වහන්සේ මම හිතන පහුගිය දවස්වල හුඟක් ගැවසුණා විවිධ ආගමික ප්‍රජාවේ විවිධ නියෝජිතයින් එක්ක අපි සමහරට ඒ වගේ අමාරු හෝ දුෂ්කර වගේම යහපත් කරුණු කාරණා තියෙන්නට පුළුවන්. වහන්සේව මතක් කරන්න නම් ඉතින් අපි අන්තිමට ඔව් මේකේ ආපු වැදගත් අවස්ථා තව එකක් මතක් වෙන්නේ මේ අපේ හිතවතුන් පිරිසක් ගියා ලේ දන් දෙන්න මේ අවස්ථාවේ එතකොට ඒගොල්ලෝ ගොඩක් කාලෙ ගත කරලා ආපහුවිල්ලා කිව්වේ යන්න විදියක් නැහැ. විශාල සෙනගක් ඇවිල්ලා ඉන්නවා ලේ දන් දෙන්න. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට ලේ දෙනවා කියන එක. ඒකත් එතන ලේ දන් දෙන්න ආපු අය අතර අපේ රටේ විවිධ ආගමික අය ගිහින් තිබුණා. ඒකත් මම දැක්ක මේ නරක වගේ තිබුණු ඒක ඇතුලේ එතනින් මතුවුණු වඩා හොඳ දෙයක් හොඳ දෙයක් හැටියට. එහෙම දේවල් ගොඩක් දකින්න පුළුවන් මේ වෙලාවේ. ඒක ඒ වගේම හිතන උගා තොරතුරු වශයෙන් සිද්ධි වශයෙන් අර නරක චිත්‍රය අභිබවා යන කොහොම අර මට අවාසනාවකට තියෙන්නේ මාධ්‍යට හසු වෙන්නේ නැත්තේ හොඳ චිත්‍රය. ඔව්. දිනපතා අපිට ලැබෙන්නේ මේ මිනිසුත් ඇති ගන්නවන ප්‍රශ්න කරන සමහරට වැරදි තොරතුරු වගේම දේවලුත් ඇටෙනවා ඇතර මේ අධීක්ෂණයට භාජනය නොවිච්ච තොරතුරු ලැබෙනවා. නමුත් අර මිනිසුන්ගේ මහා ජනයාගේ ආගමිකයන්ගේ අර ආධ්‍යාත්මික මේ ප්‍රයත්නය සම්බන්ධයෙන් තියෙන තොරතුරු හරි විරලයි මාධ්‍ය මට්ටමේ මම හිතන්නේ ටිකක් අපි කල්පනා කළ යුතු ප්‍රශ්නයක් විදිහට තියෙනවා. මම හිතන්නේ දැන් මේකේ ඉඳලා ඉදිරියට යන ගමන සාකච්ඡා කරනකොට ඒ මාධ්‍යවල ඉන්න පිරිසක් මේකට සම්බන්ධ කර ගැනීම අවශ්‍යයි. මම හිතනවා මම කතා කරන්න යනකොට සමයික මාධ්‍යයක ඇවිදින් මාත් එක්ක සමුඛ සාකච්ඡාව කරන් යද්දී එතුමා මේ ඇහුවා මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා අතර සමහර අන්තවාදී විදිහට එහෙම ඉතින් මම ඇහුවා ඔබතුමා දැන් මාවත් වාඩි කරගෙන ඒ අන්තවාදී කෙනාට නේද ප්‍රචාරයක් දෙන්න හදන්නේ කියලා. ඉතින් එයාට ඒ පාර මම කිව්වා ආමුදුරු කීයක් අතරින් කී දෙනෙක් ඕක කළාද? දැන් එතකොට ඒ තැනැත්තා වෙනුවෙන් ඔබ මේක ඇතුළේ විනාඩි ගාණක් ඔයා දෙන්න හදනවා. එතකොට ඒ විදිහට කතා කරන් යනකොට මම ඔබ ඒක නොසලකා හැරියොත් ඒ තැනත්තා සමහර විට 50ක් ඉස්සරහ කරන කතාවක් තමයි ඔබ මේ විශාල ලෝකෙට ගෙනියන්න හදන්නේ. ඔබ නිහඬව හිටියොත් ඒක ගැන දන්නේ 52යි. එතකොට ඇත්ත වශයෙන්ම එයාව ඔසවා තැබුවේ ඔබ නේද කියලා. ඊට පස්සේ එතනදී මෙයා කිව්වා හාමුදුරුවනේ මේ මේ විදිහට මම මේක දැකලා තිබුණේ නැහැ කියලා. හරි මම හිතනවා ඒක වැදගත් ඒක ඒ කියන්නේ ඒ මාධ්‍ය වෘත්තිකයන් ඇතුළෙත් අපිට ඇත්තට අලුතෙන්ම කල්පනා කරන්න වෙනවා තමන්ගේ ඕනනම් ආචාර ධාර්මික පැත්ත වෘත්තික පැත්ත. වෘත්ති කියන්නේ ඒකම තමයි. වෘත්ති පදනම් වෙන්න ඕන ආචාර ධර්ම මත. මනුෂ්‍යත්වයේ මත. වෙන හේතුවක්වත් වෙන තීරමක්වත් කිසිසේකට නැහැ. මනුෂ්‍යයාගේ යහපතයි තියෙන. ඉතින් අතොස අද ඒ කියන්නේ ඊපෙරදත් අරකට අපිට පල්ලි ඒ ඒවා පිරිසිදු කරන්න අස්පස් කරන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් ගිහිල්ලා තිබුණා ඒවා ඉපත් තිබුණා ඒ වගේ මම හිතන්නේ වගේ ගාක් අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න පැති ගොඩක් තියෙනවා නමුත් ඒවා ගාක් අඩුවෙන් තමයි අපේ ජනතාවට දකින්න වෙන්නේ ප්‍රාදේශීයව සිද්ධ වෙන දේවල්. මම දන්නා වෙන සිද්ධ අනුරාධපුරේ වුණා, මුස්ලිම් පල්ලිය ඇතුලේ වුණා, ඉතින් එහෙම තියෙනවා. අපි අපිට පුළුවන් තව කාරණයක් කතා කරන්න මේ වගේ අපි අනාගතය ගැන බලද්දී අර මේ අවස්ථාවේ මේක මේක ලෝකේ වරින් වර රැලි වශයෙන් ඇවිල්ලා තියෙන ආගම් විරෝධී මේවා මෙන්න මේක ආගම් නිසා ඇතිවෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මේ ආගමික ප්‍රචණ්ඩත්වය. අන්තවාදී ආගමික ව්‍යාපාර. ඔයලට ආගම්වල මුලමත් මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන් කියන වගේ අදහසක් ඇතුලේ ආගම් විරෝධී වගේ විද්වත් සාකච්ඡා විද්වත් කතිකාවන් පැනනගින වෙලාවක එහෙම පැත්තකුත් තියෙනවා. දැන් වහන්සේට මතක ඇති අර ඒ සිද්ධිය 2001 ඇමරිකාවේ සැප්තැම්බර් 11 අල්කයිඩා ඒ මහා ව්‍යසනයත් සමග ඉතින් ලෝකේ රටවල් වල ජනකාය ආගම් අතරින් ප්‍රවණතාවක් කවදාවත් පෙන්ලන්නේ නැහැ ওই විදිහට. නමුත් බටහිර විද්වත්තුන්ගේ ඇතුළේ විශාල රැල්ලක් පැනගුණා ආගම් විරෝධී රැල්ලක් නැවතත්. තාම ප්‍රබල ලේඛක රිචඩ් මේ ඩෝකින්ස් වගේ ලේඛකෝ ලියන්න පටන් අතින් තුන් හතර දිනක් ප්‍රබල ලේඛකෝ මේ ආගම් ව්‍යසනයක් ආගම් ව්‍යාධියක් කියන. මෙහෙම එකක් මේ වෙලාවේ අපේ රටේ යම් තාක් දුරට මේ යම් තරුණ කණ්ඩායමකින් සාකච්ඡා කරමින් ඉන්න වෙලාව. ඉතින් මේක අර මේ අපේ ප්‍රශ්නට උත්තර බඳින හැමෝම උත්තර බඳින්න උත්සාහ කරන තමන්ට හැකි ප්‍රමාණය. ඒක අපි ඒක තේරුම් ගන්නත් ඕනේ. ඒක යම් විදියකට මොකද දැන් ඔය රිචඩ් හොකින්ස් එහෙම ලියපු වගේ ඊටාම වැදගත් දේවල් තියෙනවා විචාරාත්මක විචනාත්මක පැත්ත. ඒක තේරුම් බේරුම් කරන විදිය ගැටලු තියෙන්න පුළුවන්. නමුත් ඒවා සමහරවිට මේ බොහෝ ලාට ඒ වගේ දෙන විවේචන තියෙන්නේ හරියටම බැලුවොත් ආගම් වෙනත් විවිධ ව්‍යාපෘතීන්ට පාවිච්චි කිරීමේ ගැටලුව. දේශපාලන රාජ්‍ය ගොඩනැගීම, දේශපාලන විකරණය කිරීම. ඒක අදී නෙමෙයි ආගම් වල ඉතිහාසයේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ලංකාවෙත් දැන් මේ වගේ එහෙම දේවල් කතා කරනවට වඩා මේ මේ මේ ආගමික අන්තවාදී යටි තීරුම් දේශපාලන තීරුම් කතා කරනවට වඩා ආගම් කෙරෙහිම සමහර විරෝධයක් දකින අවස්ථා තියෙනවා. ඔබ වහන්සේ බෞද්ධ තෙරුන් වහන්සේ කෙනෙක් විදිහට මේ වගේ දේකට කොහොමද ඇත්තටම අපි ප්‍රතිචාර දක්විය යුත්තේ මොකක්ද අපි මේක අපි නොසලකා හරින්න වටිනවද නැත්නම් මේ ගැඹුරු සාකච්ඡාවකට යන්න වටින වෙලාවක් ආගම් පිළිබඳ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ මම ඒක දකිනවා මෙහෙම දැන් විද්‍යාව වේවා තාක්ෂණය ආගම් මේ ඔක්කොම සම්බන්ධ එක එක ඒක කොහොමද භාවිතා කරන්නේ කියන එක පුද්ගලයා මතයි <laughs> මම හිතන එක තමයි ඉතාම වැදගත් අදහස ඕ මම හිතන වහන්සේ කියන එක සම්පූර්ණයෙන්ම මම පිළිගන්නවා දැන් අර අපි හිතුවොත් දැන් ආගම මම අහන්නේ ටිකක් නරක විදිහට ආගම ওই කියන තරම් ආධ්‍යාත්මිකද විද්‍යාව ওই කියන තරම් විද්‍යාත්මකද අපි හිතන්නේ විද්‍යාව ඔක්කොම හරි අපි ඔළුව පිරිසිදු කරලා අපේ මනුස්ස විදිහට ඇස්පාදලා නමුත් විද්‍යාඥයෝ සහ විද්‍යාව තමයි න්‍යෂ්ටික බෝම්බේ හැදුවේ මේ අල් කයිඩා සංවිධානය සහ මේ අය පාවිච්චි කරන ඔක්කොම භයානක තාක්ෂණ විද්‍යාත්මක නිර්මාණ තාක්ෂණ නිර්මාණ. ඔව්. එතකොට අපි ලයිස්තුවක් හදුවොත් ඒ ලයිස්තුව ඉවර නෑ මනුෂ්‍ය වර්ගයාට කොච්චර විනාශයක් විද්‍යාව නිසා සිද්ධ වුණාද කියලා. ඒ අර්ථයෙන් බැලුවොත් විද්‍යාව විද්‍යාඥයෝ එකතු වෙලා මේ දැනුත් පාවිච්චි කරන විදිහ බැලුවොත් අපි වෛද්‍ය ශාස්ත්‍රයට ගියොත් ඉතාම භයානක දේවල් තියෙනවා මිනිස්සු ලෙඩ කරලා බෙහෙත් දෙනවා වගේ. ඒතරෝ වෛද්‍ය පරිපාරිසරික විනාශයන් තියෙනවා ඒ වගේම කෘෂි ශාස්ත්‍රේ ඔය කෘමිනාශකද බෙහෙත්ද ඒ වගේ භයානක එලාගේ වකුගඩු රෝගී අපේ රටේ නම් ඒවා දක්වාම ඔය විද්‍යාව පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේ භයානක දෙයක් තියෙනවා. ඉතින් හැබැයි ඒකට උත්තර වශයෙන් බොහෝ රට අපිට බලාපොරොත්තු වෙන විද්‍යාව වැඩියට පාවිච්චි කරලානේ. අනිවාර්යෙන් දැන් ඔය කියපු ඔය කුසී රසායන ඔය වකුගඩු රෝග ඔකෝටම පදර යුද්ධයේ මේ ශාලාර ඔය ආහාර මොන හරි බොහොම භයානක පිපුරුම් ද්‍රව්‍ය මේ ඔක්කොම හැදුවේ මිනිස්සයා. මිනිස්සයා හැදුවේ. එතකොට මිනිස්සයා වෙනස් වීම කියන එක තමයි. එතකොට ආගමත් මිනිස්සයා තමන්ගේ වැරදි ව්‍යාපාරවලට පාවිච්චි කරලා තියෙනවා. විද්‍යාවත් මේ දක්වා මේ දැනුත් භයානක වැඩවලට පාවිච්චි කරමින් තියෙනවා. එතකොට මේක අවසානයේ බලමහා මිනිස්සයාගේ තීරණයක් තියෙනවා. එතකොට මිනිස්සයා හිතන විදිහ බොහෝ මොනම තත්වයකදීවත් මට ඉඩක් අවස්ථාවක් තියෙන්න පුළුවන් කිසියම් කාටවත් අහු නොවෙන්න හොර වැඩක් කරන්න. හැබැයි මං ඇතුළතින් වෙනස් වුණු මිනිස්සයා නම් කවුරු නොදැක්කත් මේ තාක්ෂණය තියනවද නැද්ද? කවුරුවත් මං ගැන දැනගනීද නැද්ද? මං ඒකට ගැන කිසි ප්‍රේකක් නැහැ. මම ඇතුළතින් වෙනස් වෙලා නම් මං ඒක කරන්නේ අන්න ඒ ඇතුළතින් වෙනස් වුණු මිනිස්සයා හැදීම කියන ප්‍රශ්නේ ඉස්සරහම හිතන්නේ මේ දන්නේ ඒ එතනින් ඇත්තටම එතන තමයි ආගමික මුලයට අයිති කාර්යභාරය තියෙන ආධ්‍යාත්මික මේ මනුෂ්‍ය විඥානය ඉතින් අර අපි කියන විද්‍යාවම තමයි ඒක අර්ථයකින් මේ නූතන යුගයේ මිනිහා පුංචි කරේ. අර කොස්මොලොජි එක විශ්වයේදී නැති වෙලා ගියා. අපි එක පැත්තෙන් තාරකා හොයන්න ගියාට අපි කාලයේද විශ්වයේද පිළිබඳ මහා දිවිච්ච විශ්මය පුදුමය පැරණි ආගම්වල තිබුණ හැබැයි ඒ කාලවලටයි අපි සංසාර චක්‍රය කියලා කිව්වා මහා බ්‍රහ්මන් කියලා කිව්වා එක එක විදිහට ඔබ තිබුණානේ. නේද? මහා සූර්යා හඳතර වලට බැඳලා අපි මේක මහා පුදුමාකාර දෙයක් කියන අදහස අර විශ්වවේදීය අදහසක් ආගම් තුල දුන ආරම්භක. ඒක තමයි විද්‍යාව නැති කරේ. හැබැයි ඒක නැති වුණාම මිනිහා පුංචි වුණා. ඔව්. <laughs> ගාන කැලලක් නැති වෙන ලොකු දෙයක් නැතිව පොඩි එදිනදා කන බොන ජීවත් වෙන ඔහෙම අහෙම අන්නේ මනුස්සයා තමයි ওই ওই විනාශයට යන්නේ. අර මහා දේ මැද්දේ ඉන්න තමන්ගේ තීරුම් ගන්න උත්සාහ කරන විශ්මය දකින මනුස්සයාට වෙන ලুকু වැඩ තියෙනවා. සුළු භෞතික දේවල් වලට වඩා අර තමන්ගේ තීරුම් හොයා ගැනීම වැඩි තියෙනවා. ඒ තීරුම තමයි නැති වෙන්නේ අපි අර වැඩිට කිව්වොත් කියන්නේ සුළු කුඩා ශුද්‍ර වංශේ ඒකට කියන්නේ ඒක විද්‍යාවේම ප්‍රශ්නයක් නෙවෙයි විද්‍යාව වගේ කියන්න ඕන ප්‍රශ්නයක් මොකද විද්‍යාවට හැරෙන්න පුළුවන් අනිත් පැත්තකට. ඒතර ආයි අර බොහන්සි කියපු මොන කාරණේ තියෙන අපි විද්‍යාව අරන් කොහාටද යන්නේ කියලා. අපි මේක මොන පැත්තට හරි දැන් තියෙන ලාභය සඳහා මනුස්සයාගේ විනාශේ උනත් කමක් නැහැ ලාභය සඳහා දුවන දිවිල්ලේ කෑදරකමට විද්‍යාව පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දැන් තියෙන තාක්ෂණයම ඇති සමහරවිට ඔය තෙල් මහ විශාල බිස්නස් එක වෙනුවට පොළොවට බරක් නොවි අපිට ජීවත් වෙන්න. අපි විද්‍යාවේ පැත්තට හැරුවා. ඔව්. සූර්ය බල ශක්තියෝ ඒවා ඒවා දියුණු පවුණු කරොත් මේ ඇත් වශයෙන් දැන් තියෙන එකක් ප්‍රමාණවත් අපේ රටේ වුණත් අපි තාම ලෑස්ති නැහැ. ඒ තාක්ෂණයට විද්‍යාවට යන්න අපි මේ විද්‍යාඥයෝ තර්ක කරනවා නෑ ඕවා කරන්න හරියන්නේ නැත්තම් කෘෂිකර්මය ගැන තර්ක කරනවා අර මේ බිස්නස් එක නැත්තම් මහා ව්‍යාපාරික ලෝකයට අයිති විද්‍යාව තමයි අපි අනුගමනය කරන්නේ උදව් කරන්නේ ඒ ආදිවාසී. එතකොට එතන තියෙනව නේද ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසයා නම් විද්‍යාව විද්‍යාත්මක චින්තනය විද්‍යාත්මක සොයා ගැනීම දිහාට යන්නේ. එතකොට ඔය ලාභය අනිත් අය නැති වුණක් කමන්නේ මේ එතන එතෙන්ද යන්නේ නැහැ නේද? මේ දෙක එක තමයි. ඊට පස්සේ ඔබ වහන්සේ ඉතින් ඒක ඊටම මට වඩා හොඳට දන්න දෙයක්. අර පුරාණ ආධ්‍යාත්මික මාර්ග කිව්වේ ওই දෙක එකතු වෙච්ච තැනක් නේද? විද්‍යාත්මක ගවේෂණයම එක පැත්තක් තමයි මේ ආධ්‍යාත්මිකත්වය කියලා එන්නේ. ඒක සම්පූර්ණ වෙන පාරකට හැරුණාම ඒතොර එක්තරා ඉතාම දියුණු විද්‍යාත්මක චින්තනයක් දැන් අපි දින උදාහරණයක් දරු මේ දැන් විද්‍යාවේ තියෙන අර රේකී හේතුඵලවාදයට වඩා දිතා දියුණු නැත්තම් පටිච්චසමුපාදේ කියන්නේ ඉතාම දියුණු විද්‍යාත්මක අදහස. ඒ වගේ කියන්නේ ඒක මේ දෙක දෙකට කැඩිලා දෙපැත්තට ගියා වගේ පැත්තකුත් පේනවා. මේක අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක වගේ තමයි මට පේන්නේ. අනාගතයේ මනුස්සයාගේ ආයි පාර හොයාගන්න වෙන්නේ. ආධ්‍යාත්මිකත්වේ නැතුව විද්‍යාව මොකක්ද කියන මගේ අදහසත් ඒකයි. මම හිතන සාකච්ඡාව විය යුත්තේ කොහොමද මේ දෙක එකට මුහු වෙච්ච ගමනක් ගැන සකස් කරගන්නේ කියන එක. හොඳයි අපිට අපේ කාලය තාම වේගෙන් පියඹා යනවා මේ තාම අපි මම හිතන්නේ ඔබ වහන්සේත් මාත් අපි එකඟ වෙමින් ඉන්නවා කියලා මට හිතෙනවා මේ තාම අඳුරු වෙලාවෙත් අපි බයිබලේ පාඩයක් පාවිච්චි කරොත් සුභාරංචිය පතුරවන්නට ඕන. එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න ඕන කළු අලාමැද්ද ත්‍රිදී රේඛා දකින්න අඳුරු වෙලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මනුෂ්‍යයාගේ හැකියාව, ශක්තියතාව ගැන අපි විශ්වාසය අපි දිගටම තබා ගැනීමත් අනාගත යහපත සඳහා මේ යහපත් දේ මනුෂ්‍යයාගෙන් නැවත ලබා ගැනීමටත් මම රටක් විදිහටත් අපි උත්සාහ කරන්න ඕන. සියලුම ආගමිකයන්ට මම හිතන්නේ ඒක විශේෂයි. ශේෂ අභියෝගයක් සහ විශේෂ උනන්දුවක් පහළ විය යුතුයි කියලා මම හිතන්නේ සියලුම අපේ ආගමික ප්‍රජාවන්ට. එහෙම කියමින් අපි අද මේ සිතිත වැඩසටහන අවසන් කරන්නට ඕන. තරිඳු දිසානායක අද අපිට තාක්ෂණික සහාය ලබා දුන්නා. අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා. මමත් අපේ තෙරුන් වහන්සේ ගල්කන්දේ ධම්මානන්ද තෙරුන් වහන්සේත් ඔබට ආයුබෝවන් කියා සමුගන්නවා. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක